ඒකේ පැහැදිලිව කියනවා භූගත ජල සම්පත සහ ජල උල්පත ආරක්ෂා කිරීම සඳහා වගකීම් පැවරෙන ආයතන ගණනාවක් තියෙනවා පරිසර අධිකාරිය භූවිද්‍යා සමීක්ෂණ අධිකාරිය ඒ වගේ වන සත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුව නමුත් නිශ්චිතව මේ කාර්ය කවුරුවත් වගකීම බාර අරගෙන කරන ආයතනයක් නැති නිසා සහ පසුගිය කාලයේ දිගින් දිගටම මේ ජල උල්පත් වලට සිදුවෙමින් පවතින හානිය ඊට අනාගතයට අනතුරුදායක වන හේයින් ඒ සුර සුරක්ෂිත කිරීම සඳහා වගකිය යුතු අධිකාරියක් බලයක් පිහිටවන්න ඕනේ කියන එක විතරයි ඒ කැබිනට් පත්‍රිකාවේ තියෙන වෙන කිසි දෙයක් නැහැ. කිසිම බද්දක් ගෙවන්නේ නැහැ. ජනතාවට ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න නම් ජලය ජල උල්පත් රකින්නම ඕනේ.